තව කරුණ සයනස් සයනස් දැන් අපි සයනස් මේ කාම ලෝකයට ඇවිල්ලා තියෙන සයනස් මේ කාමයේ කැමති නිසා සයනස් කාම සයනස් පුළුවන් තරම් ඒකේ ආදීනවේ දැකලා මේ සීලය සමාධි ප්‍රඥාව මේ පැත්තට යොමු වුණාම ස්වාමීන් වහන්සේ කාමෙන් අපිට මිදෙන්න පුළුවන් ද සයනස් පුළුවන් ඒ කියන්නේ අපිට කාමය පවතින අවිද්‍යාව මතනේ අවිද්‍යාව කියන්නේ මේ සංස්කාරයන්ගේ නිස්සාරත්වය හරියට නොයැටහෙන ගතිය. ඉතින් නිසරු බව අපි දකින ආදීනමය දකින ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආදීන. ඒ කියන්නේ කයට දැනෙන පීඩාව, හිතට දැනෙන පීඩාව, ඒවා මේ අත්පත් කරගන්න මුදල් හම්බ කරන්න ගියාම වෙන පීඩාව, ඒවා අත්පත් කරගත්තාම නඩත්තු කිරීමේ පීඩාව, හොර හතුරන් ගන්න එකෙන් රැක ගන්න පීඩාව. ඉතින් ওই විදිහට අපේ ගතට සිතට දැනෙන මේ ඉන්ද්‍රිය ගෝචර වූ පීඩාව. ඒකත් ආදීනව විමසීම. අනිත් එක තමයි අර දුක්ඛ ලක්ෂණ, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ලක්ෂණ දිහා බලලා ඒ තුලින් ආදීනව වෙනෙහි. ඒක තමයි විදර්ශනා. අර මතු පිටින් ඒවේ ආදීනව දැකීමෙනුත් අපට පොඩ්ඩක් අර දැඩි තෘෂ්ණාව පාලනය කරගන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව දුරු වෙන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුඵල පරමාර්ථ චතුස්සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් එහෙම දකින්න පුහුණු වෙනකොට තමයි අපේ අවිද්‍යාව අනුක්‍රමයෙන් දුර වෙන්නට පටන් ගන්නේ. සම්භූමත්ම පින්සයිනස පෙරවන්සයි. අය පෙරවන්සයි.